තුන්වෙනි අපේ පසුගිය දිනෙහි ඛණ්ඩපබ්බය සමානුපස්සනාවේ ඛණ්ඩපබ්බය ගැන කතා අද අපිට කියන්නට තිබෙන්නේ ආයතන පබ්බය ගැන. ආයතනේ කියන්නේ සංසාර දුක්ඛය සංසාරය දික් කරන, පළල් කරන අර්ථයෙන් ආයතං නයම් තීති ආයතනං කියලා. ඒ අජ්ජත්තික බාහිර ආයතන 12ට එසේ නම් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සත්වයාය පුද්ගලයාය කියා සැලකෙන ඒ ධර්ම පුඤ්ජයන් නොඑක ආකාරයෙන් බෙදා දක්වා තිබෙනවා. ස්කන්ධ වශයෙන් පහකට බෙදා දක්වුවා රූප වේදනා සංඥා සංඛාර විඥාන ආයතන වශයෙන් 12කට බෙදා දක්වා තිබෙනවා චක්ඛායතන සෝතායතන ඝානායතන දිවආයතන කායායතන රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මනායතන ධම්මායතන විදිහට ආයතන 12ක් හැටියට වදාරා. මෙන්න මේ ආයතන 12 පිළිබඳ වූ භාවනා ක්‍රමයයි ආයතන පබ්බෙහි එන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ගුණච පරම් ධික්කවේ සික්ඛු ධම්මේසු ධම්මාම පස්සී විහරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේ මහණෙනි තවත් භාවනා ක්‍රමයක් මහන්සි දක්වමින් වදාරනවා ඒ ඒ භාවනා කරන නැත්නම් ඒ යෝගී භික්ෂුව ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් වාසය කරයි ඒ සවදෑරුම් වූ අධ්‍යාත්මික බාහිර ආයතනයන් කි ඒ අධ්‍යාත්මික ආයතන සයිතු බාහිර ආයතන සයිතු ටික එහෙම ගත්තාම ආයතන 12 වань ඒ ඒ චතු කියන එකෙන් අදහස් කළේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන 6ක්. මේ ආයතනයන්හි ධර්මයන් ධර්මයන්ට අනුව බලමින් වාසය කරයි. ඉතින් කෙසේද කියලා මහන්සේ ප්‍රශ්න කොට කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතු අධ්‍යාත්තිකේ භායිරේසු ආයතනේසු ඉද භික්කවේ භික්ඛු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුභයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති පංචපජානාති යථාච <clears throat> උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති පංචපජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති පංචපජානාති ඒ විදිහට ඒ එකිනෙක ආයතනයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා තේරුම ඒ මහණෙනි ඒ භික්ෂුව අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් වාසය කරන්නේ කෙසේද කියා කතේතු කම්මිතා ශික්ෂාවතේ ඒ ප්‍රශ්නය මතු කරලා ඊළඟට වදාරනවා මහණෙනි මේ ශාසනයෙහි වික්ෂිතම චක්කුංච පජානා චක්සුසේ කියන ඇසද දැනගනි චක්කුංච පජානා දැන් ඒ චක්කුංච පජානාති කියන මේ වචනයෙන් අස පිළිබඳ යමක් දත යුතු නම් ඒ දැනීම දක්වා පිළිද. ඇතයි කියන්නේ කවරක් වේ කියන එක දැන ගැනීම. මේ පජානාති කියන වචනයෙන් දක්වන්නේම නුවණ නුවණින් කෙරෙන වැඩක්. ඇස දැනගනි ඇසද දැනගනි රූපේක පජානාති ඇතෙහි ගැටෙන රූපාරම්මණයයි කියනු ලබන ඒ රූපයන්ද දැනගනි. යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං පංචපදාන. ඒ ඇසත් රූපයත් කියන මේ දෙක නිසා යම් සංයෝජනයක් උපදී නම් ඒක දැනගනි. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති යම්සේ නූපන්නා වූ සංයෝජනයක් උපදින්නේ වේද පංච පදානා ඒද දැනගන්න යථාච උපන්නස්ස සංයෝජනස්ස පහානං හෝති යම්සේ ඒ උපන්නා වූ සංයෝජනයක් පහවී වේද පංච පදානා ඉතේ පහවී ගිය බවද නැත්නම් යන බවද දැනගන්න යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති යම්තේ ඒ ප්‍රහීන වූ සංයෝජනයක් ආයතින් අනුපාදෝ හෝති නැවත නූපදින්නේ වේද පංච පදානා මෙන්න මේ විදිහටයි ඒ ඒ උන්වහන්සේ බදාගන්නේ එතකොට මේ චක්කුංච පජානාති කියන මෙයින් අස පිළිබඳ ගැනීම ප්‍රකාශ කරලා තිබෙනවා. ඇසෙයි කියන එක ලෝකා විවහාර වශයෙන් කලකන විට කෙනෙකු ඇසෙයි කියාගන්නේ මේ ඇස් ගෝලය. එහෙත් මෙතන චක්කුංච පජානාති කියන මෙහි වගේම ධර්මෙහි නොඑක් අවස්ථාවලදී චක්කු යන නාමයෙන් දක්වා තිබෙන ඇසනම් ප්‍රසාද චක්සුසෙයි කියන එක. ප්‍රසාද චක්ෂුසේ කියන්නේ ඒ දැකීමේ සිට හටගන්නට තාන වශයෙන් සැලකෙන කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ උපය යයි පෙන්වන්නේ. දක්ෂුකාමතා නිදාන සම්මජ භූත ප්‍රසාද ලක්ෂණා චක්කුස දැකීමේ ආසාව නිදාන කොට පැවති කර්මය. දැන් කර්මය පිළිබඳ අප දන්නවා අප යම් කුසල කර්මයක් සිදුකොට ඒ කුසල කර්මයේදී විපාක වශයෙන් ලැබුණු ප්‍රතිසන්දි සිතකින් සිතක් අපගේ මුල් සිත හැටියට ලබා උපන් අය. අපි සුගතියෙහි ඉපද සිටින්නේ කුසල කර්මයක කර්මයක් නිසා. ඒ කුසල කර්මයෙන් ලබා දෙවන කර්මජ රූපේ කියලා කොටසක් අපේ මේ ශරීරෙහි පිළිදෙන. ඒ කර්මජ රූප අතරින් එකක් තමා චක්කු නාමයෙන් දැක්වෙන ඇස. ඒ ඒ ඇස පිළිබඳවයි අර විග්‍රහය කියන්නේ දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති ධර්මයෙන් උපදවන ලබ මහා භූතයන්ගේ උපයට චක්කු කියනවා. මහා භූත කියන පඨවි ආපෝ තේජෝ වායෝ යන ඒ සතර නොමැතිව කිසිදු රූපයක් හටගන්නේ නැහැ. හැම රූපයකම ඇතිවීමට කවර සත්වයක රූපයක්වත් ඇතිවීමට මේ සතරේම එකතු වන්නට ඕන. ඒ සතර එකතු වූ තැන ලැබෙන තවත් සතරක් තිබෙනවා වන්න, ගන්ධ, රස, ඕජා. මේ හතරත් එකතු වුණාමයි ඒම කලාපයකට කියන්නේ සුද්ධාස්තික කලාපය. ඒ කර්මජ රූපවලදී තවත් ඒ ඒ කර්මජ රූපත් ඒට එකතු වෙනවා. දැන් චක්කු කියන මේ කර්මජ රූපය ඇතිවන්නේ එබඳු කලාපයක. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා ජීවිත චක්කු. එහෙම 10ක් රූප 10ක් එකතු වූ කල්ලි තමයි මේ චක්සු ප්‍රසාදයක් ඇතිවන්නේ. එතකොට මේ චක්සු ප්‍රසාදය අන්‍ය රූපයන් එක්ක පහළවන්නේ. රතරියාදී ඉතිරි රූපත් එක්ක. මෙහි ඒ ඒ ඉතිරි රූපවලට දැකීම කරන්නට නැත්නම් දැකීමට උපකාර වන්නට බෑ. දැකීමයි කියන මේ සිත දැන ගැනීම ඇතිවීමට චක්සුසයි කියන ඒ ප්‍රසාද රූපයමයි ඉවහල්වන්නේ උපකාරකයි. ඒ නිසා එහෙම බුදුරජාණන් වහන්සේ වදාළනවා චක්කුංච ප්‍රජානා ඒ චක්සුස කවරේදයි දැනගන්න. දාප ගන්නවා එකක් නැත්නම් කෙනෙකුට ඒ දැකීමක් කරන්නට බෑ. ඇත නිසායි දැකීම ඇතිවන්නේ. ඒ ඒ නිසා චක්කුංච ප්‍රජානාති කිවේ ඒ දැකීම සිදුවීමට අවශ්‍ය වෙන චක්කු කියන මේ ප්‍රසාදය නැත්නම් ඒ රූපය ඒ දැනගන්න චක්කුංච පජානා රූපේච පජානා චක්සුස තිබුණු පමණින් කෙනෙකුට දකින්නට බෑ ඒ දැකිය යුතු දැකිය හැකි රූපයක්ද ඒ ඇතට යොමු වන්නට ඕන එතකොටයි ඒ රූපය දක්නා සිට ඇතිවක් ඒ නිසා රූපේච පජානා ඒ රූපයද නැත්නම් රූපයන්ද දැනගනිමු යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජන. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදී නම් ඒක දැනගනි. දැන් මෙහෙම කියන විට ඇසයි රූපයයි කියන මේ දෙක යමු කල් යොවුනොන් ගැටුණු කල්හි සංයෝජනයක් එකවරම උපදිනවයි කියන එක නොවේ මේ දැක්ක. ඒ ඒ කාර්යයේ නැත්තම් මේ රූපය දැකීම සිදුවන්නට සිදුවීම සිත් රාශියක් නිසා කෙරෙන වැඩක්. ඇතේ රූපේ ගැටුණු කලෙහි එවේලෙම ඒ රූපය දක්නා සිත උපදින්නේ නැහැ. සිත් වශයෙන් සැලකෙන විට සිත පිළිබඳව සැලකෙන විට එහෙම සිදුවීමක් නැහැ. ඒකට සිත් වශයෙන් නම් සිත් රාශියක් ගත වියක්. ඒ සංයෝජනේ කියන ඒ ඒ ධර්මයන් දස සංයෝජනයන් තිබෙනවානේ සක්කාය පිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිග රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන එහෙම සූත්‍රාන්තෙහි සූත්‍රාන්තෙහි ඉගෙනගෙන සංයෝජන 10ක් තිබෙනවා ඒ වගේම අභිධර්මෙහි ඉගෙනගෙන සංයෝජන 10ක් තවත් දැක්වෙනවා කාමරාග සංයෝජනය, භවරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, දික්ඛි සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්චරිය සංයෝජනය, අවිජ්ජා සංයෝජනය කියලා අභිධර්මයේදී ඒ විදිහටයි සංයෝජන 10 දක්වා තිබෙන්නේ. මෙන්න මේ සංයෝජනයන් උපදින අවස්ථාව මේ දැකීම සිදුවන අවස්ථාවම නොවේ. ඒකටද ඒ චිත්ත වීති කීපයක් ගත වී යන්නට ඕන. කොහොම හරි කෙනෙක් ඒ ඇසට ගැටෙන රූපයන් ගැටි ඒ දැකීමයි කියන මේ ක්‍රියාව සිදුවන අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයෙන් නොසිටියේ නම් අන්න එහෙම අවස්ථාවකදී තමයි මේ සංයෝජනයන්ගේ උපදීම සිදුවන. ඒකට අපට නිදර්ශන අපේ බණ පොත්වලම සඳහන් වෙනවා. සාමාන්‍යයෙන්වත් අපට තේරුම් ගන්නට පුළුවන් කොයිතරම් ප්‍රියකරු රූපයක් දක්නට ලැබුණා. ඒ වගේම කොයිතරම් අප්‍රියජනක රූපයක් කෙනෙකුට දක්නට ලැබුණත් ඒ දකින්නට ලැබෙන අවස්ථාවේදී ඒ තැනත්තා නුවණ පෙරදරි වූ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිටින්නේ නම් ඒ ඒ අති ඉෂ්ඨ නැත්නම් ඉෂ්ඨාරම්මණය නිසා එහි ලෝභය ඉදීම හෝ ඒ අනිෂ්ඨාරම්මණය නිසා එහි ද්වේෂය ඉදීම හෝ සිදු නොවි ඇති නොවි Tamanට සිටින්නට පුළුවන්. ඒ නැත්තම් සිතේ එහෙම ඇතිවීමක් නොමැතිව. يعني ලෝභයක් හෝ ද්වේෂයක් ඇති නොවන පරිදි ඉන්නට පුළුවන්. එහෙම හැකිවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් සිටියකො. එහෙම නැත්නම් දක්නා ලද දේ පස්සෙන් යන්නට ගියොත් දැක්කේ කාවද කුමක්ද දැක්කේ ඔයාගේ වශයෙන් මේ පිළිබඳ විමස විමසා ඒ හොඳ නොහොඳ සොයසොයා යන්නට ගියොත් මේ කියන ලද සංයෝජනයන් අතුරෙන් කවර හෝ සංයෝජන උපදින්නට හොඳටම ඉඩකඩ ටික. ඒ නිසා තමයි භාවනා කරන තීවතුනට කියන්නේ උගන්වන්නේ එහෙම යම් අවස්ථාවකදී යම් කිසිවක් දක්නට ලැබුණොත් ඒ දැකීම් ක්‍රියාව පමණක් සිහි කරන්න. දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඒ එය මේ සමහරෙකු සිතන හැටියට මේ මෑතකදී උගන්වපු භාවනා ක්‍රමයක් කියලායි සමහරෙකු සලකාගෙන නමුත් මේ මෑතකදී කවුරු හරි හිතාගෙන කවුරු හරි අලුත් භාවනා ක්‍රමයක් උපදවා උපදවන්නට කියන ලද දෙයක් තේ ගත යුතු නැහැ බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ වෙතට පැමිණි බොහෝම කලබලයකින් උන්වහන්සේ වෙතට පැමිණ තමන්ගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳ නිතරම කල් ජීවත් වෙයි කියලා නිශ්චයක් නැති නිසා අනි ඉක්මනින්ම තමන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවත්නා ධර්මයක් වදාරන්නටයි කියලා මහා මාර්ගයේදී කරන ලද ආරාධනය කරදී බුදුරජාණන් වහන්සේ ඒ දාර්චීරිය නම් වූ බාහ්‍ය දාර්චීරියට දේශනා කළේ බලමෙන්න ඔය කාරණා. දිත්තේ දිත්ත මත්තම් භවිස. ඒ මේ දකින්න එක දකින්නවා කියන පමණක් ඒ ඒ ඒ ඒ පමණක් නැවතීම. ඒ දකින්නේ කවරක්ද කුමක්දාදි වශයෙන් ඒ පසුපස නොගොස් දකින්නවා දකින්නවා කියන එක මේ පමණක් නෙමෙයි කිරීම. එහෙම මෙනෙහි කරනවා නම් යම් කෙනෙක් ඒ තැනත්තා ඒ දකින්වයි කියන්නේ ක්‍රියාවක්. ඒ දැකීම් ක්‍රියාව ඒකේ තරා ශක්තියක් ඒ දැකීම් ක්‍රියාව සිදුවන්නේ කෙසේද කියන එකක් කල්යාණකදී Tamanට තේරුම් ගන්නට අවබෝධ කරගන්නටද ලැබෙන. මොකද දකින්නට නම් අවශ්‍ය කරන දේ පිළිදෙන්න. ඒ දැකිය යුතුයි. ඒකයි මේ චක්කුංච රූපේච කියලා බුදුරජාණන් වහන්සේ වචන දෙකක් එතන දක්වා තිබෙන්නේ. එකක් රූපය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එහෙමත් එකක් රූපයක් කියන මේ දෙක නිසා චක්කු විඥානයේ කියන ඒ දැකීම ඇති වෙනවා. චක්කු විඥානය කියන්නේ දැකීමට. ඒ ඇසෙහි ඇතිවන දැනීමටයි කියන්නේ චක්කු විඥාන. චක්කුස්මින් උප්පන්නම් විඥානං චක්කු විඥාන. එහෙම චක්කු විඥානය ඇති නුනොත් දැක්ක වෙන්නේ නැහැ. දැකීමක් වන්නට බෑ. ඒ නිසා සමහර විට Taman <clears throat> Tamanට යම් යම් දෙයක් නොපෙනෙන්නට පුළුවන්. ඒක අප දන්නවා සමහර කෙනෙකු සිතන්නට පුළුවන් අප පාරේ යන විට ඒ කරත්තාව අප දැක්කයි කියලා. දැකලා අහක බලාගෙන ගියයි කතා නොකර ගියයි කියලා සමහර විටක කෙනෙක් සිතන්නට පුළුවන් තමා අපව දැකලා එහෙත් අප ඒ තැනත්තාව නොදැක අවස්ථා පිළිගන්න. මේ යනකොට පාරේ හැමතිස්සෙම හැම දෙයක්ම හැම කෙනෙක්ම දැක දැක යනවත් නෙවේ. එහෙම නොදැක යන්නට ඉඩ තිබෙන. ඒ හැබැයි ඇස ඉදිරියට යම් රූපාරම්මණයක් පැමුණුනොත් ඒ පැමිණුණු රූපාරම්මණය දකින්නට ඉඩකඩ පිළින දැකීම කියන එක සිදුවන්නට පුළුවන් තවත් ඊට වමනා කරන කරුණු තිබිය යුතුයි. ඒ නිසා තමයි අප ධර්මෙහිදී අභිධර්මයේදී ඉගෙන ගන්න ඇසම පමණක් එහෙම නැත්නම් රූපයම පමණක් නොවේ මේ දැකීමට හේතු වන කරුණු. තවත් තිබෙනවා කරුණු ඒ නිසා කියන්නේ චක්කුප්පසාද රූපාරම්මන ආලෝකය මනසිකාරය. මේවත් ඕන කර. ආලෝක මනසිකාරය. ඒ කියන කරුණු හතරම චක්කු විඥානයේ කියන සිත ඇතිවීමට කාරණ වන්නේ. ඒ කරුණු ඉදිරි සම්පූර්ණ වූ කල්හි නම් චක්කු විඥානය ඇතිව. දැන් මෙතන මේ චක්කු විඥානය ඇති වෙන අවස්ථාවෙන් එහා බුදුරජාණන් වහන්සේ වදාරා. මොකද මේ චක්කු විඥානය ඇති වූ පමණින්ම නැවතිනවා නම් සංයෝජන පිළිබඳ කතාවක් එන්නේ සංයෝජන පිළිබඳව කතා කිරීමක් එන්නේ ඒ චක්කු විඥාණයෙන් දක්නා ලද අරමුණෙන් එල්බද තවත් ධර්ම පසුව මේ විඥාණය ඇති වුණාට පසුව හටගන්න. ඒවා ගැනයි මේ සදාරා. ඒකට සංයෝජනය අප කියවා කාමරාග සංයෝජන, භවරාග සංයෝජන, පටික සංයෝජන, මාන සංයෝජන, ditthi සංයෝජන, විචිකිච්ඡා සංයෝජන, ඉස්සා සංයෝජන, මච්චරිය සංයෝජන ඔය විදිහට සංයෝජන දක්වන්නේ අන්නේ ඒ සංයෝජනයන් අතුරෙන් කවරක් හෝ ඒ අවස්ථාවේදී උපදින්නට පුළුවන්. දැන් <clears throat> කාමරාග සංයෝජනයක් ඇති වෙනවයි කියන එක එතරම්ම අරුමයක් පුදුමයකුත් නොවේයි අයෝනිසෝ මනසිකාරයෙන් සිටින වඩාත්ම <clears throat> රාග චරිතයකට නම් එහෙම ඇතිවීම පුදුමයක කරුණක් නෙවේ. එදක්නා ලබ රූපය බොම සිත ඇද ගන්නා රූපයක් නම් ඒ රූපෙහි එල්බකල් කාම රාග සංයෝජනයක් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍ය ගිහියන්ට පමණක් නෙවෙයි භික්ෂූන්ට පවා එහෙම සිදුවේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ට අවවාද කිරීමක් නැත්නම් භික්ෂූන් ස්ත්‍රීන් පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුදයි කියන තැනකදී වදාළ නොදක ඉන්නේ කියලා දක්නට ලැබුණොත් කතා කරන්නට එපයි කියලා කතා කරන්නට සිදු වුණොත් සිහිය ඉදිරිපත් කරගන්නට ඒ කරනවා. සති මේවා ආනන්ද උපච්ඡතේ සම්බා. ඒවයි බුදුරජාණන් වහන්සේ වදාළා. එමකට සිහිය තිබුණොත් කතා කිරීමේදී වුවද වරදක් සිදුවන්නට ඉඩක් නැහැ. සංයෝජනයන් ඇතිවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. සිහිය තිබෙන තුරු. යම් වේලාවක සිහිය නැතුව ගියා නම් සංයෝජන ඇතිවීමට හොඳටම ඉඩ තියෙනවා. සංයෝජනයන්ගේ ඉපදී. ඒ නිසා තමයි අර මේක කලිනුත් අප කියා තිබෙන කාරණයක් මේ පින්නතුන් දන්නවනේ. අර වංගීස කියන හාමුදුරු නමක් පිළිබඳ. ඒ හාමුදුරුවෝ මහානව්වල්ත ආනන්ද හාමුදුරුවන් සමගයි පින්දපාතෙහි වෙන්නේ. ඒ පින්දපාතේ වඩින විට දක්නට ලැබුණා ස්ත්‍රියක් ස්ත්‍රියක් විලක්ෂණ ස්ත්‍රියක් වන්නට ඇති ඒ නිසා ඒ හාමුදුරුවන් මේ අයෝනිසෝ මනසිකාරයෙන් සිටි හේතු වෙන්නේ. කාම රාග සංයෝජනය ඇති වුණා. ඒ කාම රාග සංයෝජනය හොඳයි කියලා නොසලකූ හේතු වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් ඒබඳු සංයෝජනයක් කාම රාග සංයෝජනයක් එහෙම අවස්ථාවකදී උපන් කල්හි ඒකට බොහොම තවත් ඉඩ ලබා දෙනවා. විතක ඒ දුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒත් මේ හාමුදුරුව දැනගත්තා. මේක හොඳ එකක් නෙවෙයි. ඒකට කැමති වුණේ නැහැ. ඇති වුණාට අයෝනිසෝ මනසිකාරය නිසා කාමරාගය මුත් ඒක තමන්ගේ සිතෙහි එළපදියම් වීමට ඉඩ හැරීම සුදුසු බව මහන්සි පිළිගත්තා. ඒ නිසා තමයි ඒ ආනන්ද හාමුදුරුවන්ට ආරාධනයක් කළේ. තමන්ගේ ඒ කාමරාගය දුරු කර ගැනීමට උපදෙසක් දෙන්නට. කාමරාගේන දෛහාවේ චිත්තං මේ පරිදෛරති සාධු විබ්බාපනං ග්‍රූහි අනුකම්පාය ගෞතම ගෞතමයන් වහන්සේ ගෞතම කිව්ව ගෝත්‍ර නාමයෙන් වහන්සේට ආරාධ ආමන්ත්‍රණය කරලා ගෞතමයන් වහන්සේ මම කාමරාගයෙන් දැවෙනවා කාමරාගයෙන් ඩයිහාන චිත්තං මේ පරිදෛහති මගේ සිත හත්පසින්ම දැවෙනවා සාධු නිබ්බාපනං ග්‍රූහි ඒ නිසා ඒ සිතේ තිබෙන මේ ගින්න කාමරාග ගින්න නිවා ගැනීමට යම් කිසිවක් වදාරන්නටයි උපදෙස් දෙන්නටයි කියලා ඉල්ලා මා කරේ අනුකම්පා කරලා ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්වන්නේ ඒ අර රූපාරම්මණයක් දුටු කල්හි අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිටි හේතුවෙන් හටගන්නා වූ කාමරාගාදී සංයෝජනයන් පිළිබඳ. දැන් අර අපි සඳහන් කළ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන් දුන්න උපදේශ කුමක්ද? සංඥාය විපර්යේස චිත්තන්තේ පරිදෛවති. සංඥාය විපර්යේස කියන්නේ සංඥාවගේ විපර්යාසයෙන් නිසා ඒ කිව්වේ සංඥා විපල්ලාස. විපල්ලාස ධර්ම තිබෙනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛි විපල්ලාස කියලා. තුනක්. ඒ අසුභේ සුභ සංඥා, අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අනත්තේ අත්ථ සංඥා කියලා. සුභ සුඛ සුභ සුඛ නිට්ටය ආත්ම කියන මේ වැරදි ගැනීම සහිත වූ සංඥාය සංඥා කියන්නේ හැඳින්වීම. එතකොට ඒ සංඥාවන් විපරීත සංඥාව. ඒ නියම නැත්නම් හරි සංඥා නෙවෙයි. හරි සංඥා නම් සත්‍ය වූ සංඥා නම් නිරෝධි සංඥා නම් අනිච්චේ අනිච්ච සංඥාවෙන් අසුභේ අසුභ සංඥාවක් නැත. දුක්ඛේ දුක්ඛ සංඥා වන්නට. අනත්තේ අත්ථ සංඥා අනත්තේ අනත්ත් සංඥා වන්නට. දැන් ඊට විපරීතවයි විපරීත සංඥා කිව්වේ. මේ හාමුදුරන්ට ඇති වුණේ ඒ විදිහේ විපරීත සංඥාව. මොකක්ද මේ විපරීත සංඥාව? අසුභේහි සුභ සංඥාව ඇති. මේ හාමුදුරන්ට දක්නට ලැබෙන්නට ඇත්තේ කේසාදී මේ මේ පත පංචකය අතුරෙන් යමක් දක්නට ලැබෙන්නට ක්‍රීක දකින්නයි කියලා දක්නට ඇත්තේ එක්කෝ ඇගේ හිතකේ. එහෙම නැත්නම් ඇගේ ශරීරයේ තිබෙන රෝමයෝ ලෝභ. එහෙම නැත්නම් නිය. එහෙම නැත්නම් බත්. එහෙම නැත්නම් සම. මේ කියන ඒවායින් යමක් ඕ ඔක්කොම හෝ ඒ අවස්ථාවේදී දැක්කා. ඒ ඔක්කොම මොනවාද? අසුභ දේ කේසා කියන්නේ සුභ දෙයක් නෙවෙයි අසුභ දෙයක්. ඒ වගේමයි ඉතිරි ඒවා ඒවා අසුභ. මේ හැමදෙම දැක්කේ නැත්නම් කලකා දැක්කේ ඒ සංඥාව ඇති උනේ ඒවායේ සුභ බව කලකා. සුභ වශයෙන් ගත්තා. ඒ නිසායි උපදේශ දුන්නේ සංඥාය විපර්යේසා චිත්තන්තේ පරිදයිති. ඔබගේ සිත සිතේ හටගත්තේ සංඥා විපර්යාසය නිසා. ඔබේ සිත ඔය විදිහේ කාමරාගයෙන් දැවෙන්නේ. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතා. ඒ රාගය දැනීමට හේතු වූ සුභ වශයෙන් ගත්ත ඒ නිමිත්ත අත්හරින්නේ අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං අසුභ වශයෙන් සිත වඩන්නේ ජීවු කරන්නේ යන්නේ තමන් දුටු දේ පිළිබඳව අසුභය මෙනෙහි කරන්නේ අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සිත එකඟ කරගෙන සුසමාහිතං මනසේ සංසිඳුවාගෙන සමාධිමත් කරගෙන ඔය විදිහට උන්වහන්සේ ඒ කාරණේ දේශනා කළා. එහෙම කරලා ඒ උපදේශානුව පිළිපැදලා හටගත්ත කලින් හටගෙන තිබුණු ඒ කාමරාගය දුරු කරගෙන නිවන්ගේ සහමුදුරුව ආනන්ද හාමුදුරුවන් සමග පින්දපාතිරි වැඩියා. අන්න මේ මේ සංයෝජන යම් අර දකින අවස්ථාවේදී ඇතිවීම වන්නේ කෙසේදයි කියන එකට නිදර්ශනයකුයි අපේ බණ පොතේ මා මේ පිනතුන්ට දැක්වුවේ. ඒ විදිහට මේ වර්තමානයේදී අපට අස කන දිව නැහැය ශරීරය කියලා ద్వාර පහක් තිබෙනවා. සිතේ කියන තවත් දොරටුවක්. එහෙම ගත්තම දොරටු හයක්. ඒවාට කියනවා පස්සත් ద్వාර. පස්සත් ద్వාර කියන්නේ මේ ස්පර්ශය ඇතිවනවා මේ දොරටු නිසා. ඇසෙහි රූපය ගැටීම නිසා උපදිනවා පස්සේ දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්ස ඒකයි පස්ස ආදී පස්සයන් හඳුන්වන්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ධාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස එහෙම පස්සය සමබාරු කොට දක්වනවා. ඇසෙහි රූපයක් ගැටීම නිසා සිතක් හටගන්නවා. ඒ සිත හටගන්නට බෑ ඒ අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් මේ සිත ඇතුළේම තිබෙන පස්සේ නැත්නම් ඒ අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් උපදන පස්සේ නැත්නම් ඒ අරමුණ දැන ගැනීම කරන සිත ඇතිවන්නට බෑ ඒ පස්සය චිත්තාංගයක් වශයෙන් උපදන ධර්මයක්. එහෙම ඒ අරමුණ දැකීම සිදු වූ කල්හි ඒ ඒ දැකීම මාත්‍රය කුසලයකුත් නෙවෙයි අකුසලයකුත් නෙවෙයි. කොයිතරම් ලක්ෂණ දෙයක් දැක්කත් කොයිතරම් අවලක්ෂණ දෙයක් දැක්කත් ඒ දැකීම් වශයෙන් උපදනා වූ සිත චක්කු විඥානය කියන්නේ ඒක විපාක. ඒක නෑ කුසල් බවක් හෝ අකුසල් බවක්. කුසලයක හෝ අකුසලයක විපාකයක් විය හැකියි. නමුත් ඒකෙන් Taman කුසලයක් හෝ අකුසලයක් ඒ අවස්ථාවේදී උපදවන්නේ නැහැ. උපදවන්නේ. ඒ Taman මේ අවස්ථාවේදී සිටියේ අයෝනිසෝ මනසිකාරයෙන්. අකුසලයක් ඇති විය හැකියි. ලෝභය හෝ ද්වේෂය. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය සංවරය ගැන වදාරන තැනදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ චක්ඛුනා රූපං විස්වාම නිමිත්තක් ගාහි හෝති නානුඥානක් ගාහි යක්වාපි කරණනේනම් චක්ඛුන්ද්‍රියං අසංගුතං විහරන්තං අභිජ්ජා ගෝමනස්සා පාපපාක්ෂලා ධම්මාන් වාස්තවියුම් තස්ස සංගරාය ප්‍රතිපද්‍යති රක්කති චක්ඛුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපත්‍ති. ওই විදිහට බදාරා. ඒ සංවරය කෙනෙකුට ඇතිවන්නේ මේ කියන භාවනාවෙන් යුතු කල්හි මිසක නැති කල්හි නොවේ. ඒ එනිසානේ ඒ ඒ ඒ සංවරයට කියන්නේ සති සංවරය. සති සිහිය නැතුව ඒ සංවරය ඇතිවන්නේ නැහැ. අර චක්ුණා රූපං විස්වාන නිමිත්තක් ගායී හෝතිනා නෑ නිමිත්තක්කාරී හෝති නානුද්‍යජනක්කාරී. නිමිති ගැනීමක් කරන්නේ නෑ. ඒක නිමිති ගැනීම කියන්නේ මේ ස්ත්‍රියක මේ පුරුෂයක ආදී වශයෙන් එහෙම නිමිති ගැනීමක් අනුව්‍යංජන ගැනීමක් කියන්නේ ශරීරාංග අංගෝපාංග වේනිකර සලකා ගැනීම එහෙම ගන්නෙත් නෑ. නිමිත්තක් ගායී හෝති නානුව්‍යංජනක්කාරී. යක්වාදි කර්මනේ නම් චක්කුන්ද්‍රියං අසංගුතං එහෙම ගැනීමක් සිදුවෙද්දී නම් චක්සුන්ද්‍රි චක්සුරේන්ද්‍රිය අසංගර වෙනවා. ඒ කියන්නේ ඇස ආරක්ෂා රහිත එකක් වෙනවා. අසංගතම් කියනක එහෙම වුණොත් මොනවද ඇතිවන්නේ? අවිද්‍යා දෝමනස්සා පාපකාක්ෂලා ධම්ම. අන්වාපත. අවිද්‍යාවේ කියන ලෝභය එහෙම නැත්නම් දෝමනස්යෙන් දැක්වෙන ද්වේෂය. ලෝභය හෝ ද්වේෂය ඉපදෙන්නේ පස්ස සම්මරාය පටිපද්‍යති. එහෙම ලෝභ, ද්වේෂ කියන මේවා හට ගැනීමට අවස්ථාවක් මුලදෙන පරිදි ඇස ආරක්ෂා කරගන්න. පස්ස සංගරාය පටිපද්‍ය. රක්කති චක්ඛින්ද්‍රියන්. ඒකයි ඇස ආරක්ෂා කරගනි. චක්ඛින්ද්‍රියේ සංගරං ආපජ්ජති. චක්සුරියේන්ද්‍රියේ සංවරයට පැමිණේ. එහෙම සංවරයක් ඇති විය හැකි කාටද? මේ විදිහේ සිහියෙන් යුතුව සිටින කෙනෙකුට දක්නාකල්හි දැකීම මාත්‍රය ගැන සිතනවා මිසක දක්නා ලබන දේ පිළිබඳව සෝසෝයා යාමක් කරන්නේ නැහැ. ඒකයි භාවනා කරන පින්නතුනට උගන්වන්නේ. දකින්න විට දකින්නවා කියලා මෙන්න. දකින්න. ඇසෙන විට ඇසෙනවා. ගඳක් සුවඳක් දැනෙන විට ගඳයි කියලා හෝ සුවඳයි කියලා වර්ධනය කිරීම මාත්‍රයක් කරනවා. රසයක් දැනෙන විට රසය ඒ රසයේ පිළිබඳ සිතින් මාත්‍රයක් පමණක් කරන රසයි. ඉච්ඡර නැතු ඒ පිළිබඳව ලෝභාදිය ඇතිවන පරිදි ඒ ගැන සිතන්නට යන්නේ නැහැ. ශරීරයේ යමක් ගැටෙන විට ඒ ගැටීම් මාත්‍රයේ පමණක් සිතනවා. එවැගේම යම් යම් දෙයක් සිතට එන විට මේක සිතනවා කියලා මෙනෙහි කරගන්න. අන්න ඒ විදිහට මේ ලෝභය, ද්වේෂය, පෙරදරි වෙන අනිකුත් ක්ලේශ ධර්මයන් එකක්වත් නොයිපදෙන හැටියට ඒ මෙනෙහි කිරීමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී උගන්වා වදාළා. ඉතින් බැරි වෙලාවත් Tamante ඒ අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන දක්නාලද රූපයෙහි මේ සංයෝජනයන් අතුරෙන් කවර හෝ සංයෝජනයක් උපන්නේ නම් එහෙම උපදින්නට පුළුවන්නේ සමහර විටක කාමරාග සංයෝජනය උපදින්නට පුළුවන් එහෙම නැත්නම් පටිඝ සංයෝජනය උපදින්නට පුළුවන් තරහව දක්නට ලැබුණු එක්කෙනා තමා නොකමැති කෙනෙකු නම් තමා අතුරුසේ සලකන කෙනෙක් නම් තමාට පටික සංයෝජනයේ ඒ අවස්ථාවේදී ඉපදිය හැකියි. එහෙම නැත්නම් තමන්ට වඩා පහත් කොට සැලකනු ලබන කෙනෙක් නම් තමන්ට මාන සංයෝජනයේ උපදින්නට පුළුවන්. ඒ එහෙම නැත්නම් දිට්ඨි සංයෝජනය. දිට්ඨි සංයෝජනය කියන්නේ දැකීම කරන කර්තෘ ශක්තියක් ඇති යම් කිසිවෙකු මේ දැකීම කරනවායි කියලා එහෙමත් වරදවා ගන්නට පුළුවන්. දිට්ඨිය මම දකින්නයි. ඒ සීලබ්බත පරාමාස සංයෝජන, ඉස්සා සංයෝජන. ඉස්සා සංයෝජනයේ කියන එක ඇති වෙන බව අපි දන්නා. කවුරු හරි හොඳ දැන්න පැලඳගෙන යන විට දක්නට ලැබුණත් කෙනෙකුට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. සැපසේ ජීවත් වෙනවා දකින විට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. දකිනකොට ඒ නිසා ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට මච්චරිය සංයෝජන මසුරුකම අවිද්‍යා සංයෝජන අවිද්‍යාව කියන්නේ මෝඩකම මෝඩය මේ කියන ලද සංයෝජන එහෙම නැත්නම් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා දැක්වෙන්නේ ඒ සංයෝජන එකවර හෝ සංයෝජන අපට ඉපදිය හැකි ඒ ඒක උපදින්නේ කොයි වේලාවෙද ඒකයි මේ සැලකී ඒක උපදින්නේ කොහොමද ඒ උපදිනකොට මොනවද සම්බන්ධ අප ශරීරයේ ඉතිදෙන යම් යම් රූප සම්බන්ධයක් විදිහට. රූප වල සම්බන්ධය මොකක්ද? දකින්නවා නම් ඇස. අහනවා නම් කන. ආග්‍රහණය කිරීමක් නම් නැහැ. රස දැන ගැනීමක් නම් දිව. දිව ප්‍රසාද. යටන දෙයක් දැන ගැනීමක් නම් කාය ප්‍රසාදයේ කියන කය. එහෙම නැත්නම් සිතම මනෝද්වාරයෙන් මනා යත්තදී ඒකයි චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, මනායතන. ඉතින් පිළිවෙලින් චක්කායතන ආදියට ආදීෙහි ගැටෙන ඒ බාහිර ආයතන නම් රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටපායතන කියන ඒ පහ. චක්කායතන ආදී ඒ පහෙහි ගැටෙන බාහිර ආයතන තමයි රූපායතන ආදී කියන්නේ. ඒවා නම් වර්තමාන රූප, වර්තමාන ශබ්ද, වර්තමාන ගන්ධ, වර්තමාන රස, වර්තමාන පොට්ටබ්බ කියන මේ පහ. දෙයියේ තිබිච්ච රූපාරම්මණයක් දැන් එසේ ගතෙන්නේ නැහැ. ඒ මේ වර්තමානයේ මෙහි තිබෙන එක. ඒ ඒයි වර්තමාන ක්ෂණයේදී තමයි එසේ ගැටීම වන්නේ. අනේ විදිහට වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ආයතන අපේ ඇසෙහි ගැටෙනවා. මේ ඇතෙහි කමෙහි දිවෙහි නැහැයි ශරීරෙහි කියන ඒ ආයතන පහේ අධ්‍යාත්මික ආයතන පහේ ගැටෙන. මන ආයතනයේ කියන සිතට ඒ සිතේ සිතින් ගනු ලබන අරමුණු වෙන්කොට දක්වා පිරෙන්නේ ධම්ම ආයතනෙට. එව නැත්නම් ඒ සිතට ගත හැකි අරමුණු මෙපමණයි කියලා එහෙම නිශ්චයක් කරන්නට බෑ. වෙන්කොට සීමාවක් දක්වන්නට බෑ. සිතින් ගනු ලබන අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ ෂඩාරම්මණයම සිතින් අරමුණු කරන හැටියට ගතෙන්නේ. එමකද වර්තමාන රූප, වර්තමාන ශබ්ද ආදිය පමණක් ගන්නට පුළුවන් ශක්තියයි ඒ චක්සුද්්වාරික සිත්වලට, සෝතද්්වාරික සිත්වලට ආදි වශයෙන් මේ පංචද්්වාරික සිත්වලට තිබෙන්නේ. මනෝද්වාරික සිත්වලින් අරමුණු කළ හැකි ඒ රූපාදී ආරම්මණයන් පිළිබඳ සීමාවක් නැහැ. මෙපමණයි මේක එහා බෑ කියන්නේ. ඒ එනිසා වර්තමාන අතීත අනාගත කියන ඒ කාලත්‍රයට ඇතුළත් වූද කාලත්‍රයට ඇතුළත් නොවන්නා වූද අරමුණු ගැනීමේ ශක්තියක් මන ආයතනයේ තියෙනවා. ඒන් අදහස් කරන්නේ නැහැ හැම සිතකින්ම ඒ සියල්ලම අරමුණු කරනවා ඒක. නමුත් මනායතනෙහි කියන සිතේ එහෙම ශක්තියක් තිබෙනවා. එහෙම අරමුණු කළ හැකි බවක් තිබෙනවා. දැන් ඊයේ රූපය ඊයේ දැක්ක දෙයක් මේ දැන් අප හිතේ. ඒ චක්කු විඥානය නෙවෙයි එතින්දී ඇතිවන්නේ. නැත්තම් ඒ මේ චක්සු ద్వාරික චිත්ත වීතියක් නෙවෙයි. ඒ ඊයේ දැක්ක දේ දැන් නෑ. ඊයේ ඒක ඉවරයි. ඒ දැක්ක අවස්ථාවේදීම ඒ ගතිය ඒ ස්වභාවය නැත්නම් ඒ රූපය නැතිව ගිය. දැන් ඒ ගැන හිතනවා. ඒ හිතනකොට අප හිතන්නේ අතීත රූපයක් ගැන. අතීත රූපාරම්මණය. ඒකට අතීත රූපාරම්මණය ගැන හිතීමේ ශක්තියක් නැත්නම් හිතන්නට පුළුවන් බවක් මනෝද්වාරික සිත්වලට පිටෙනවා. මනආයතනයට පිටෙනවා. සිතට තිබෙනයි චක්සුද්්වාරික සිත්වලට සෝතද්්වාරික සිත්වලට එවේලෙ ඉදිරිපත් වන අරමුණු පරණයි දැනගත හැකියි. ඊයේ ඒවා හෝ හෙට අනිද්දා තිබෙන ඒවා හෝ අතීත හෝ අනාගත හෝ එහෙම රූපය චක්කු විඥානාදීන් දැනගන්නට බෑ. චක්සුද්්වාරික චිත්ත වීති වලින් දැනගන්නට බෑ. මනෝද්්වාරික චිත්ත වීති වලින් තමයි ඒවා දැනගන්නේ. ඊයේ පිළිබඳ සිතට අනාගතයේ පිළිබඳව සිතට හැකි අනාගත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා පිළිබඳව සිතට හැකි වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ෂඩාරම්මණයන් ගැනම අරමුණු කරන්නට පුළුවන් බවක් තිබෙන්නේ ඒ සිතට නැත්නම් මනෝ ద్వාරික චක්සු ద్వාරිකාදී සිත් වලට නෙවෙයි ඒ නිසා කොහොම හරි දැන් අපට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර චක්කායතනාදී ඒ පහ පමණක් නෙවෙයි දක්වාපිට. මනායතනයක් දක්වා. ඒ මනායතනයෙන් ඊයේ දුටු දෙයක් පිළිබඳව දැන් උපදවාගත හැකි සංයෝජනය. ඊයේ නෙවෙයි කවදා හෝ අතීතයේ දුටු දෙයක් පිළිබඳව මේ දැන් සංයෝජන උපදවා ගන්නට පුළුවන්. කාමරාගාදී වශයෙන් පවත්න සංයෝජන. එහෙම නැත්නම් තවම දැක්කේ නැති තවම දැක්කේ නැහැ. නමුත් ඉදිරියට දකින්නට බලාපොරොත්තු වෙනවා දැන්. සමහර විටක දෙයක් එහෙම නැත්නම් පුද්ගලෙක්. උපදවා ගන්නවා සංයෝජන. දැන් <clears throat> දේශී කුමාරයා මංගල්‍යය සිදු වුණා ළඟට. ඉතින් ඒක ටීවී වල බලන්නට කොයිතරම් සූදානමක් වුණාද කියලා. කොයිතරම් උපදවා ගන්නට ඇද්ද සංයෝජන. ඒ උපදින සංයෝජන කාමරාග සංයෝජන. ඒකට කරපු ආශාවනේ. ඒ දැක ගැනීමට තිබුණු ආශාව. ඉතින් ඒක මේ මේ සතවර්ෂයේ සිදුණු විශාල මංගලයක් කියලා සැලකාගෙන ඒ නොදකින්දීම බරපතල පාඩුවක් හැටියට සැලකනවා සැලකාගෙන ඉතින් ඒ දකින වෙලාවේදී සංයෝජන උපදිනවයි කියන එක 아무ත් නෑ. ඒ සංයෝජන ඕනතරම් උපදිනා. ඒ අවස්ථාවේදී ඒ බලාපොරොත්තු ඇති සංයෝජන උපදවාගත් ඒ ගැලීම බලාපොරොත්තු වෙන. සමහර මේ සඳහා ඒ ඒ උපකරණ ගන්නට ඇති. ගන්නට ඇති. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ එහෙම ඒ එහෙම ලෝභ කාම රාගයයි භව රාගයයි කියලා දෙකම ලෝභය. ඉතින් ලෝභය යමක් නිසා ඇති වෙනවා නම් යමක් නිසා ඇති වෙනවා නම් ඒ කියන්නේ කුමක්ද? තමා අර සිහිතම ඇති හිතුවේ නැtei ඉච්ඡ. තමා සිහියෙන් යුතුව සිටියේ නැහැ ඒ අවස්ථාව. ඒ නිසායි ඒ ලෝභය උපදින. කවර අවස්ථාවක්? ඕනේ නැහැ. ඉතින් මේ අපට ලෝභ ආදී උපදින අවස්ථා තේරුම් ගතොත් ඒ අවස්ථාවවලදී මේ ක්‍රියාත්මක වන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වා තිබෙන කරුණ තමයි. ඒ නිසා කෙනෙකුට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, අවිජ්ජාතික මෝහය මේ තුන තමයි අකුසල මූලයෝය. ඒ අකුසල මූලයන්ගෙන් යුක්ත වූ සිත් තමයි අකුසල් සිත්ය. මේ මේ කියන ලද සංයෝජන එකක්වත් කුසල කියන කොටසට ඇතුළත් වන්නේ නැහැ. සංයෝජන බව කුසලයන්ට නැහැ. සංයෝජනේ කියා දක්වා තිබෙන්නේ අකුසල බව. ඒ මක්නිසා දේවාද සංයෝජනේ කියන්නේ සත්වයන් මේ සංසාරෙහි යොදවන ධර්මයි. සංසාරෙහි බැඳ තබන ධර්ම. සංසාරයෙන් එතර වන්නට, නිදහස් වන්නට ඉඩ නොහරින ධර්ම. ඉතින් මේ ධර්ම උපදවා ගන්න කෙනෙක් ඇස නිසා, කන නිසා, නැහැ නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා. එහෙම උපදවා ගන්න ඇයි ඒ අවස්ථාවලදී ඒ ඇස කන දිව නැහැය ශරීරය කියන ශරීරයේ සිත කියන මේ දොරටු වලට ඉදිරිපත් වන රූපාදී ආරම්මණයන් සිහියෙන් යුතුව සැලකීමට පුරුදු වූ නිසා යම් වේලාවක එබඳු දෙයක් අරමුණු වන විට අරමුණු වශයෙන් ඉදිරිපත් වන විට සිහියෙන් යුතුව සිටියේ නම් මේ සංයෝජන ඇතිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ විදිහේ මේ සංයෝජනයන් ඇතිවීමට අවස්ථාවක් නොලැබෙන පරිදි සමාජයේ ජීවිතය පවත්වාගෙන යාමම තමා මේ සතිපට්ඨාන භාවනාවෙන් අපේක්ෂා කරන්නේ. ඒ නිසායි මේ එක විදිහකින් බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේදී මේ විදිහට වදාරා. අපි අපි ඉගෙන ගත්තා මුලදී කායානුපස්සනාවේදී උන්වහන්සේ තවත් ආකාරයකින් දේශනා කළා අධික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත් ඔය ආදි වශයෙන් මහත් දේශනා කළේ අධික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත් ඉදිරියට යන කල්හිද ආපසු වෙන කල්හිද නුවණින් යුතුව කරන්නේ වේ නැත්නම් නුවණින් යුතුව ඒක කරයි නුවණින් කරයි යන්නේද නුවණින් යුතුව එන්නේද නුවණින් ඒ නුවණින් යුතුව යන තැනත්තා නුවණින් යුතුව එන තැනත්තා නුවණ උපදවා ගන්නේ නැහැ සිහිය නැතුව. ඒ නිසා ඒ අවස්ථාවේදී නුවණ තිබෙනවා නම් ඒ කියන්නේ ඔබට සිහියක් තිබෙනවා. සිහි නුවණ දෙකම ඒ අවස්ථාවේදී පවතිනවා නම් ඒ සිහි නුවණ දෙක පවත්න අවස්ථාවේදී අකුසලයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. අකුසලයට ඉඩක් ලැබෙන්නේ ඒකට අකුසලයන්ට ඉඩ නොලැබෙන පරිදි සමාජයේ ඒ හැම ක්‍රියාවක්ම පවත්වනවා. ඒ හැම ක්‍රියාවක්ම අකුසලයකට ඉඩක් නොලැබෙන පරිදි පැවැත්වීම දැක්වීම තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සම්මිංජිතේ පකාරිතේ සම්පජානකාරී ගතේ පිටේ විසින්නේ සිත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී උච්චාර පස්සාව කම්මේ සංකජානකාරීසු. දැන් අපගේ දෛනික ජීවිතයේදී කරන හැම ක්‍රියාවක්ම වාගේ ඇතුළත් කොටයි බුදුරජාණන් වහන්සේ දේශනාව කළේ. ඒ හැමතැනදීම උගන්වන්නේ සිහිනුවණින් යුක්ත වන්නට. සිහිනුවණ. දැන් මෙතනත් මේ එක ක්‍රමයකින් වහන්සේ වදාරනවා දැන් මේ ශරීරය අපට ඉතාම වැඩදායක දෙයක් හැටියට තෙලින්නේ මොනවා නිසාද කියලා අහුවොත් ලැබෙන උත්තරේ අපි දන්නවා මේ ශරීරය ඇසක් ඇති කනක් ඇති නැහැයක් ඇති දිවක් ඇති කයක් කියන ගැනෙන කයක් ඇති ශරීරයක් බැවිනුයි මේක අපි බොහොම මේකට ඇලුම් කරනවා එහෙම නැත්නම් ඇත නැත්නම් කන නැත්නම් නැහැය දිව මේ කයට යම් දැනීමක් නැත්නම් එහෙම දැනීම් නොමැති සුදු කොටයක් වගේ තිබෙන ශරීරයක් නම් මෙය කවුද ඔකට ආශා කරන්නේ ආශා කරන්නට දෙයක් මේක නෑ එතකොට මේ ඇස කන ආදී ඉන්ද්‍රියයන් තිබෙන නිසා තමයි මෙය බොහොම ලෝභයට අරමුණු වන ධර්මයක්ව පවත්. ආශා කරන ධර්මයක්ව පවත්න මේ නිසා. ඉතින් ඇසට ඇයි ඒ තරම් ආශා? ඇස නිසා රූප දකින්නට පුළුවන්. ඇතිනේ රූප දකින්න. ඒ රූප නොදක සිටීම ප්‍රිය ජනක දෙයක් නෙවෙයි. සිත ප්‍රිය කරන දෙයක් නෙවෙයි. ඒ නිසා ප්‍රතිකුත් රූප බල බලා ඉන්නටයි ඇස තිබෙන අය කැමැතිවන්නේ. ඒ නිසාම තමයි කෙලෙස් ඇතිවන්නේ නැත්නම් අකුසල ධර්ම උපදින්නේ. ඒ අපට දක්නට ලැබෙන දේවල් අප කැමති දේවල් නම් ලෝභයයි. නොකැමති දේවල් නම් ඒ අරමුණු කොට ද්වේෂය. ඔය දෙකෙන් මැදහත් බවක් ඇති කරගත හැකි නම් කෙනෙකුට ඒ කලාතුරකින්. ඒක ස්වභාව වශයෙන් උපදනා දෙයක් නෙවේ. ඒක පුරුදු කළ යුතුය. ස්වභාව වශයෙන් අපට උපදින්නේ මහාන්තියක් නොගෙන අපට කළ හැකි මොනවාද කියලා ඇසුවොත් නැත්නම් උපදවා ගත්තේ හැකි සිත් මොනවාදයි කියතොත් යන්නට ඕනේ අකුසල් සිත්ටි. ඒකට මහන්සියක් ඕනේ නැහැ. ඒතරම් උත්සාහයක් ගන්නට ඕනේ නැහැ. බලවත් උනන්දුවක් උපදවා ගන්නට ඕනේ නැහැ. අකුසල් කියන ඒවා ඉබේම වාගේ හටගන්නා ධර්ම. කිසිවක් ඉබේ නොසිදුවන නිසා ඉබේ කියන්නට බෑ. ඒත් එහෙම මා උත්සාහයක් නැතුව උපදින්නේ. නමුත් කුසල් කියන ඒවා එහෙම උපදවා ගන්නට බෑ. කුසල් වෑයමින් උපදවා ගන්න. උත්සාහයෙන් උපදවා ගන්න. අකුසල් උපදවන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ වදාරා පිළිදෙන්නේ, දක්වා පිළිදෙන්නේ අනුසෝතගාමී මාර්ගය. අනුසෝතගා අකුසල් වැඩෙන මඟ. ඒ තමයි සත්‍යයන්ට පුරුදු භාවය. උන්වහන්සේ උගන්වා වදාළේ අපට පිළිපැදීමට ඒ මාර්ගය නම් ප්‍රතිසෝතගාමී මාර්ගය. මේ ලෝභාදී ධර්මයන් උපදවා ගැනීම සාමාන්‍ය ප්‍රත්‍යඥාගේ ස්වභාවය. ඒ ලෝභාදී ධර්මයන් නූපදනාකාරයෙන් පිළිපැදීම තමා උන්වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ. ඒ නිසායි මෙබඳු භාවනාවක් උගන්වා වදාළේ. එදින් යම් කෙනෙකුට නූපන් සංයෝජන ධර්ම යම් අවස්ථාවකදී උපදිනවා නම් ඒ බවත් දැනගන්නට ඕනේ. නොදැනගත්තොත් මොකද වෙන්නේ? ඒ සංයෝජන දිගටම තියෙනවා. දැන් අපි මේ රාගය පිළිබඳ කතාව අත්හැරලා පටිඝය ගැන කලකපු දැන් කවර වෙලාවකදී කවර අවස්ථාවකදී කිව්වත් අපට යම් කිසිවක් දැන් පටිඝය ඇතිවීමට හේතුව මොකක්ද මේ කියන ලද මේ ద్వාර පහක් නැත්නම් ආයතන හයක් මහන්ත බදාලා ආයතන හයක් මේ ආයතන හය අතුරෙන් යම් කිසි ආයතනයකට ඉදිරිපත් වුණු අරමුණක් නිසා තමයි කෙනෙකුට කවර අවස්ථාවකදී හෝ පටිඝ සංයෝජනය උපදිනවා උපදිනවා ඉතින් මේ උපදින හැටියේම මේ නූපන් කලින් නූපක නූපන් සංයෝජනයක් පටික සංයෝජනයක් දැන් උපන්නයි කියන එක දැනගත යුතුයි. ඒකයි යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති. ඒ කවර හෝ සංයෝජනයක් අපි නිදර්ශනයටයි ගත්තේ පටිගය. ඒ උපන් කල්හි ඒ උපන් බව ඇති වූ බව දැනගනි. පටිඝයක් පටි ඒකටයි මෙනෙහි කරන්නේ. තරහවක් තරහවක්, ද්වේෂයක් ද්වේෂයක් කියලා මෙනෙහි කරන්නේ. ඒ ඒ බව දැනගන්න. දැන් ද්වේෂයක් ඇති වූ බව දැනගන්නවා. පංචපදාන. එතකොට ඒක දැනගත්තම මොකද තිබෙන අර්ථය? යහපත හිතේ කුමක්ද? ඒ දැන ගැනීම නිසා වන. ද්වේෂයක් ද්වේෂයක් බව දැනගත් කල්හි ඒ ද්වේෂය තව දුරටත් තමා තුල රැඳී සිටින්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම හරියට පොරෙකුන්ව පොරෙකු බව දැනගත් කල. හොරා හිමින්ම මග ඇරලා යනවා වගේ. එහෙමනේ සාමාන්‍යයෙන් සොරාගේ ඇති එහෙමයි වැස්ස සිටින පිරිස තමා හොරෙකු බව තේරුම් ගත්තයි දැනගත්තයි කියා හිතුවොත් හොරා ඉතින් තමාව නොදන්නා තැනකට යනවා මොකද එතෙන්දී වෙන කවුරුහත් හොරකම් කළත් තමාව අහුවෙන්නත් පුළුවන් නෙමෙයි තමා හොරා නිසා. ඒ නිසා මේ තණ්හා අඳුරන අය ළඟ ඉන්නට කැමති නෑ. ඒ වගේ මේ අකුසල ධර්මයන් තුමු අකුසල බව නැත්නම් තුමු ඒ අකුසල ධර්මයන්ගේ ස්වභාවය අකුසල ධර්මයන් අකුසල ධර්මයන් බව දැනගැනීමේ තිබෙන ප්‍රයෝජනය නම් ඒ තවදුරටත් තම సంతානෙහි ඇති නොවි අහවි යනවා දුරු වෙනවා. ඒක දුරු කර ගැනීම සඳහා කරන මෙනෙහි කිරීමක් නෙවෙයි. දැන් කවුරු හරි සමාජයේ සිටේ තරහවක් ඇති වුණාම ඒ ඇති වුණු තරහව ගැන තරහ වුණොත් එහෙමත් වෙනවනේ සමහර ඒ ඇති වුණු තරහව Tamanට ඒ තරහව ගැන තරහවක් උපදවා ගැනීමට කාරණයක් කරගත්තොත් හරි නෑ. ඒකට ද්වේෂයක් උපදවා ගැනීම නෙවෙයි. ඒ පිළිබඳ නොමනාපයක් ඇති කර ගැනීම නෙවෙයි කරන්නේ. දැන් සමහරව එහෙම කරනවානේ. හරි මට ඒ වෙලේ තරහාවක් උපන්නයි කියලා ඒ උපන් තරහාව ගැන තමන් දැන් තරහ වෙනවා. එහෙම නෙවෙයි. ඒකේ ස්වභාවය තේරුම් ගන්න. ඒ මේ ඒ මෙනෙහි කිරීම කරන්නේ තරහාව දුරු කර ගැනීමටයි කියලා තරහාව පිළිබඳ නොමනාපයක් කලින් ඇති කරගෙන නෙවෙයි ඒක මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කරන්නට ඕනේ ඒ ධර්මෙහි හැටිම සලකා ගැනීම. තරහාවක් තරහක්. ඒක ඒ තරහව නරකයි කියලා හෝ තරහව හොඳයි කියලා හෝ එහෙම බැලීමක් නෙවෙයි කරන්නේ. තරහවක් බව නෙවෙයි. ඒකත් එක ස්වභාවයක් Tamange සිතේ හටගත්ත. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නෑනේ. ඒ තරහව ගැන අමනාපයක් ඇති කරගන්නට කියලා. කවර දෙයක් පිළිබඳව හෝ මේ එහෙම අමනාපයක් නරකක් නරක සිතුවිල්ලක් ඇති කර ගැනීම අකුසලයක්. ඒක භාවනාවක් නෙවෙයි. ඒ නිසා ඒ සංයෝජනයක් ඇති වූ කල්හි ඒ සංයෝජනය ලෝභයක් විය හැකි, ද්වේෂයක් විය හැකි ඒ ඒ ඒ සංයෝජන නම් ගන්නවනේ පින්නතුන් ඒ ඒ විදිහේ සංයෝජනයක් ඇති වූ කල්හි ඒ බව පමණක් මෙනෙහි කිරීමයි. ඒ බව පමණක් මෙනෙහි කිරීම නිසා ඒ සංයෝජනය දුරු වී යනවා. අන්න එහෙම දුරු වී ගියාම යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති පංච පජානාති එහෙම දුරු වී ගිය සංයෝජනය නැත්නම් සංයෝජනයාගේ පහවී යාම විරිනම් ඒ බවද දැනගන්න. පංච ප්‍රධාන යථාර්ථ පහිනස්ස සංයෝජනස්සායතින් අනුස්පාදෝ යම්සේ ඒ පහවී ගිය සංයෝජනය ආයතින් කියන්නේ නැවත අනුත්පාදෝ හෝති නූපදින්නේ වේද පංච ප්‍රධාන ඒක දැනගන්න. ඒකේ දුරු වී ගිය සංයෝජනය නැවත නූපදින්නේ කෙසේද ආදී මේ කරුණු පිළිබඳ අපි ඊළඟ දිනෙහිදී කතා කරමු. අද අපට નિયમિત කාලය අවශ්‍යයි. ඒ නිසා අපි අද එතනින් නවත්වනවා. ඉදිරි විස්තරය ඊළඟ දවසේ කරා.